අනන්තා වස්සන මග්ගාක්නනියා පදාය සදේව මනස්සාය අන්නං කමනං වාගාක්නනං වාස්සනා සීලක්ඛන් සීලක් සීලක්ඛන්තරං උත්තරං යමහං සක්කත්වා ගරුකත්වා කනිෂ්ඨාය විහෙරියන්තේ කනාන්ත සතුන් සිනාති සංඝාකාරයෝ භාග්‍යවත්තු අරියත්තු සම්්‍යක් සම්බුද්ධ දසමලධාරී සර්වඥාණෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකාන කම්පාවෙන් ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ වටිනා ශ්‍රේෂ්ඨ මාතෘකාවක් වශයෙන් තබාගත්තේ සර්වඥන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධයන් අතර අනුත්තර පුරුෂ ධම්ම පාරපේ කියන උතුම් ගුණය දැක්වෙන සූත්‍ර පාඨයක්. මේ අනුත්තර පුරිෂණාන්න සාරකී කියන උතුම් ගුණය සර්වඥන් වහන්සේ සාමත්ම ශේෂ්ඨාකාරයෙන් සත්‍යයන් ගමනයට පත් කළා. ඒ ගමනයට පත් කරපු සත්‍යයන් අතර පළමු කොටම තමන් වහන්සේගේ සිතයි පළමු කොට ගමනයට පත් කළේ. තමන් වහන්සේගේ සිත පළමු කොට ගමනයට පත් කරන තමයි ඒ උතුම් ගුණය සිහිපත් කරගෙන අනුත්තර ගුණයෙන් යුක්ත උත්තමයන් වහන්සේ තමයි ඒ සත්‍යයන් දමණයටපත් කෙරේ. ශ්‍රේෂ්ඨ ගුණාංග පහකින් යුක්තවයි සරුවඥන් වහන්සේ අනුත්තර ගුණයෙන් යුක්ත වෙනවා කියලා කියයි. එනිසා මේ අනුත්තර ගුණය පිළිබඳව නුවණින් සලකාගෙන ධර්ම ශ්‍රවණය කරනා ඒ ධර්මයට අනුව ජීවිතය පවත්වාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමට හේතු වෙන වටිනා පුණ්‍ය ශක්තියක් අපට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණමය උතුම් කුසල අනුමුණත් මුදුන්පත් කරගෙන දස පුණ්‍යක්‍රියා ධර්මයක් සම්පූර්ණ කරමින් ධර්මයේ අර්ථයෙන් නිහි කරමින් ධර්ම ශ්‍රවණය කරනා ඒ උතුම් කුසල චිත්තය මුදුන්පත් කරගන්න වාසනා සත්‍ය තම දිනාටම ලැබේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාවයි. එනිසා සරුවක්යන් වහන්සේ තමන්ගේ චිත්ත දමනය සඳහා අනන්ත අපරිමාණ කාලයක් තිස්සේ තමන් වහන්සේගේ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයට දුරු කළා සම්බුද්ධ ශාසනවලදී. අබුද්ධෝත්පාද කාලවලදී සමතයාදී උතුම් ගුණ දියුණු කරගෙන අභිඥාවන් දියුණු කරගෙන ඒ ශාසන ප්‍රතිපදාව ලබා ගැනීමට උපකාරක ධර්මයන් වශයෙන් මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා කියන සිව්බම විහරණයෙන් අන්‍ය සත්‍යයන්ගේ සිතසුව පිණිස යහපත පෙන්වමින් අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා දෙමින් තමන් වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරගත්තා අබුද්ධෝත්පාද කාලවලදී බුද්ධෝත්පාද කාලවලදී සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මෙදුම් පිළිවෙතෙන් නිවන්ට සමීප වෙන ආකාරයෙන් තමන් වහන්සේ සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා අංශ ප්‍රතිපත්ති ආදී උතුම් ගුණ ධර්මයන් එකතා ශාසනවලදී බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාට සියතින් උපස්ථාන කරමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඇවිල්ලයි තමන් වහන්සේගේ චිත්ත ධමණය එදා බුද්ධ ගයා සුද්ධ භූමියේදී සපරිවාර මාරපරාගේ කොට දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී ඒ සරුවත්මතා ඥානය අවබෝධ කරගෙන කණුකටම තමන්ගේ චිත්ත ධමණය ඇති කරගෙන ලෝතුරා බුද්ධත්වයට පත් වුණේ එයින් පසුව තමයි Taman වහන්සේ සමීපයට පැමිණෙන සෑම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන දික්ක ධම්මික අර්ථයෙන් සම්ප්‍රායික අර්ථයෙන් පරමාර්ථ අර්ථයෙන් ලෝකයාට අනුශාසනා කරමින් සත්‍යයන්ගේ චිත්ත දමනයේ පිණිස ඒ වගේම නිවන් අවබෝධ කර ගැනීම පිණිස සුගති සැප ලැබීම පිණිස මෙලව ජීවිත සපවත් කර ගැනීම පිණිස පරලොව ජීවිත සපවත් කර ගැනීම පිණිස පරමාර්ථ ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස නම් අලුයෙන් ආවාද අනුශාසනා කරන ඒ සත්‍යයන්ගේ චිත්ත දමනයේ පිණිස උපකාර ධර්මයන් වශයෙන් ලෝකයේත නානාවිද ආකාර සත්‍යයන්ගේ චිත්ත දමනයට හේතු වෙන ආවාද අනුශාසනාවන් කළා. ඒ ආවාද අනුශාසනාවන් කළ උත්තමයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ උත්තරීතර ගුණස්කන්ධ පහක් ධර්මයෙන් සඳහන් කරනවා. අනුත්තර ගුණයෙන් යුක්ත. අන්නේ අනුත්තර ගුණයෙන් යුක්ත උත්තමයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණ පහ තමයි සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය, විමුක්තිස්කන්ධය, විමුක්ති ඥාන දර්ශනස්කන්ධය කියන මෙන්න මේ උතුම් ගුණ පහ. මෙන්න මේ උතුම් ගුණ පහ පරිපූර්ණයේ කළ ශ්‍රේෂ්ඨතම උත්තරමයන් වහන්සේ තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. අන්නේ සරුවත්න රාජෝත්තමයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨත්වයකින් යුක්ත කෙනෙක් සීලෙන් පරිපූර්ණත්වයටපත් වන සමාධියෙන් පරිපූර්ණත්වයටපත් වන ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයටපත් වන විමුක්තියෙන් පරිපූර්ණත්වයටපත් වන ඒ වගේම විමුක්ති ඥාන දර්ශනයෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක් මේ ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. කියන එක Taman වහන්සේම සමාපatti සුවයෙන් වැඩ ඉන්න කාලයේදී එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ නුවණින් මෙනෙහි කරන අවස්ථාවක සරුවත්යන් වහන්සේට පෙනුණා මම ලෝකේ ඉන්න සෑම දෙනෙක් කුටම ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච කෙනෙක් මට වැඩියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගත්ත කෙනෙක් නෑ මට ගරු කරන්න ගරු කළේ මම ගරු කළේ යුතු කෙනෙක් නෑ මා විසින් ගරු කළේ යුත්තේ මං අවබෝධ කරගත්ත උතුම් ධර්මයේ තමයි කියන එක සක්කාර කළේ යුත්තේ ධර්මයේ තමයි කියන එක සමන් වහන්සේගේ නුවණට වැටහුණා අන්නේ නුවණට වැටහිලා සමන් වහන්සේගේ උතුම් ගුණස්කන්ධය සිහිපත් කරන වෙලාවේ මේ ලෝකයේ කිසිම කෙනෙක් ඊට ඉහළින් ගිය කෙනෙක් නෑ කියලා මෙනෙහි කරන වෙලාවේ තමයි මේක ශනේකින් දැක්කේ සද්දේව රජතුමක් සාම්පති දස්මරාජයා දැකලා ඒකක්ෂණයකින් පැමිණලා ඒ උත්තමයන් වහන්සේට උතුම් ගෞරව නමස්කාරය කළා ගෞරව නමස්කාරය කළා ශ්‍රේෂ්ඨත්වයේ ඉන්න භාග්‍යතුන් වහන්සේ මේ උත්තරීතරත්වය නුවණින් දැනගෙන ඒ සරුවත්යන් වහන්සේගේ ධර්මයට ගරු කරන ආකාරයේ දැකලා ප්‍රශංසා කරලා තමන්ගේ උතුම් ගරුත්වය ආරක්ෂා කර ගැනීම පිණිස අතීත බුදුවරින් වහන්සේලා තමන්ගේ ගුරුවරයා හැටියට සැලකුවේ තමන් අවබෝධ කරගත්ත උතුම් ධර්මස්කන්ධයයි වර්තමාන වශයෙන් අපේ සරුවත්යන් වහන්සේ මේ ධර්මස්කන්ධයේම ගුරු සංස්කෘතියේ සබාගෙන කටයුතු කරන්ද උත්සාහවත් වෙනවා කියන එක දැක්කා. අනාගතයේ පහළ වෙන සියලුම සරුවත්යන් වහන්සේලා ගුරු සංස්කෘතියේ සබාගන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයයි කියන එක එදා පහදලා දුන්නා. අන්නේ පහදලා දී ආකාරයට සරුවත්යන් වහන්සේ ශේෂ උත්තරීතර භාවයට පත් වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. අපරිපෝරස්ස කෝපන සීලස්කන්ධස්ස අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගඩපත්වා උපනිස්සාය විහෙරෙය්‍යං මේ සීලස්කන්ධේ පරිපූර්ණ කරමින් ඉන්න කෙනෙකුගේ සංකාණයක පහළ වෙන සෑම ධර්මයක් කෙරෙහිම නුවණින් දැනගෙන සත්කාර කළ යුතු ඒ වගේම ගරුකාර කළ යුතු වදනය කළ යුතු කෙනෙක් වෙන ඇත්තේ නෑ ඒ වදනය කළ යුතු කෙනෙක් මම දැකලා නෑ නාහං කෝපන පස්සාමි සදේවකේ ලෝකේ සමාදකේ සබ්බ්‍රහ්මිකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය කියලා සමන් වහන්සේගේ නුවණට වැටෙනවා දෙවියන් අතර ධර්මයන් අතර මාර්ගයන් අතර දෙවි මිනිසෙන් අතර මෙවැනි උත්තර අය අතර මට හා සමාන සීලස්කන්ධයක් ඇති කෙනෙක් නැහැ. මට වැඩියෙන් සීලස්කන්ධයක් ඇති කෙනෙක් නැහැ කියන එක සරුවත්යන් වහන්සේම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඉවර වෙලා සමන් වහන්සේගේ උතුම් ගුණස්කන්ධයේ වශයෙන් සැලකුවේ සමන් වහන්සේ අවබෝධ කරගත්ත සීලස්කන්ධයේම ගුරුතන්ත්‍රයේ සබාගෙන කොහොම හොඳින් එය ධර්මයට සැලකීමක් කරු කිරීමක් වශයෙන් සමන් වහන්සේ නුවණින් කටයුතු කළා. සර්වඥන් වහන්සේගේ සීලස්කන්ධය ඊ타මත්ම ශේෂ්ඨයි. අන්‍ය කෙනෙකුට සමාන කරන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පාටිමොක්ඛ සංවර සීලයෙන්, ඉන්දිය සංවර සීලයෙන්, ආදීය පාරිශුද්ධ සීලයෙන්, ප්‍රත්‍යසන්නිත්‍ය සීලයෙන් සමන්නාගතයි. මේ ශික්ෂාපද ගරුත්වය සරුවත්යන් වහන්සේ පනවපු ශික්ෂාපද උනාට හැකි තාක් සරුවත්යන් වහන්සේගේ సంతානයේ ඒවා නිසි හැටියටම පිළිපැදින. සවාසනා සකල ක්ලේශයන් සෝදා හැරපු නිසා වාසනා ශක්තියක් නැතුව ලෞතුනා බුද්ධත්වයේ ලබාගෙන පාරිශුද්ධත්වයට පත්වෙච්ච උත්මයන් වහන්සේගේ සිතෙහි ඒ ශක්තිය ස්වභාවයෙන්ම ශික්ෂා ගරුත්වයේ තිබෙනවා. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ ඉන්දිය සංවරය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. වෙන කෙනෙකුට සමාන කරන්න පුළුවන් කමක් නැහැ. සරුවත්යන් වහන්සේගේ පාරිශුද්ධත්වය ඒ කියන්නේ විඤ්ඤාත්තියකින් ඉල්ලනා යම් දෙයක් සරුවත්යන් වහන්සේ අරගෙන පරිභෝග කරලා නැහැ. තමන් වහන්සේට ලැබිච්ච දෙයකින්ම තාමත්ම ශේෂ්ඨාකාරයෙන් ලද පමණින් සතුටු වෙච්ච ලෝකයේ හිතේ හිටපු ශ්‍රේෂ්ඨතම උත්මයන් වහන්සේ තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. ඒ වගේම සත්‍යවේක්ෂා නුවණින් ඒ සියල්ල අවබෝධ කරගෙන සිටිය නිසා ජීවර පින්ඩපාත සේනාසන ගිලානස්පත්ති කියන මේ සිව්පසය පරිභෝගයේදී කිසියම් ඇලීමක්, කැටීමක්, මුලාවීමක් නැතුව ශේෂ්ඨම ආකාරයෙන් සත්‍යවික්ෂා නුවණින් එය අනුභව කළ උත්තමයන් වහන්සේ සරුවත්න රාජ උත්තමයන් වහන්සේ. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය ධාමත්ම ශේෂ්ඨයි. චාරිත්‍රයක් වශයෙන් බුදු කෙනෙකුන් වශයෙන් ලෝකේ කළ යුතු ශ්‍රේෂ්ඨතම චාරිත්‍ර ධර්මය අනුගමනය කළ උත්තමයන් වහන්සේ සරුවත්යන් වහන්සේ. තමන් වහන්සේගෙන් කළ යුතු ශ්‍රේෂ්ඨ ඥාති ධර්ම සියල්ල ඉෂ්ට කරගත්තා. ඒ වගේම තමන්ගෙන් කළ යුතු බුද්ධ කෘත්‍යයන් නිසි හැටියට නිසි වේලාවට සම්පූර්ණ කළා. කවදාවත් පසුබැසී නැහැ. බුද්ධත්වයේ ලබාගත් මොහොතේ පටන් අනුපාලිසේස පරිනිර්වාණයට යනතුරු බුද්ධ කෘත්‍ය කවදාවත් හඩකොල හඩ කරන්නේ නැතුව සියලුම චාරිත්‍ර ධර්ම සම්පූර්ණ කළ උත්තමයන් වහන්සේ නමක්. කවදාවත් මෙලිවීමක් නැහැ. ඒ වගේම වැලැක්විය යුතු වාරිත්‍ය ධර්ම සියල්ලක්ම වැලක්වූ ආකාරයෙන්ම දෙසූ ආකාරයෙන්ම වළක්වාගත් උත්තමයන් වහන්සේ තමයි සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේගේ උතුම් චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලයට සමාන සීලයක් මේ ලෝකයේ කිසි කෙනෙක් ළඟ නැහැ. ඒ නිසා ශේෂයි උත්තමයි. ඒ නිසා උත්තමයන් වහන්සේගේ සීලය චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් උත් ඊ타මත්ම ශේෂ්ඨාකාරයෙන් සම්පූර්ණ කරගත්තා. ඒ වගේම ලෞකික ලෝකෝත්තර වශයෙන් ඒ නිසියාකාරවම ඒ සීල සම්පත්තියේ මනවින් සම්පූර්ණ කර උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා සරුවත්යන් වහන්සේට සමාන කෙනෙක් හා ඊට වැඩියෙන් සීලය ආරක්ෂා කරන කෙනෙක් මේ ලෝක ධාතුවේ ඇත්තේ නෑ. ඒ නිසා මගේ සීලස්කන්ධයම මගේ ගුරු කරුණේ තබාගෙන මම කටයුතු කරනවා කියන ආකාරයෙන් ගරුත්වයේ තබාගෙන කටයුතු කළා. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ සමාධි ස්කන්ධය. මේ සමාධි ස්කන්ධය දිහා බලනකොටත් ලෝකේ කිසිම කෙනෙක්ගේ නැති සමාධියක් සරුවත්යන් වහන්සේගේ సంతානයේ තියෙනවා. සරුවත්යන් වහන්සේ දෙසූ ආකාරයෙන් සමාධි ස්කන්ධයේ යම් ආකාරයෙන් දේශනා කළාද ඒ දේශනා කරපු ආකාරයෙන්ම තමන් වහන්සේගේ సంతානයේහි ඒ සමාධි ශක්තිය උපදවගෙන තියෙනවා. ඒ වගේම උපචාර සමාධි, අර්පණා සමාධි, ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි මේවා නිසි හැටියට අවබෝධ කරගත්තා. අස්ස සමාපatti අභිඥාවන් නිසි හැටියටම අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේ. තමන් වහන්සේගේම සෝකීය సంతානයේ මේ වාක්‍යයන්වත් අවබෝධ කරගෙන සියලු ධර්මයන් ඉෂ්ට කරමින් කටයුතු කළ උත්තමයන් වහන්සේ නමක් නිසා සමාධි ශක්තිය මැනවින් සම්පූර්ණ කළ උත්තමයන් වහන්සේ සරුවත්යන් වහන්සේ ඒ සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරලා තමන් වහන්සේගේම සමාධි ස්කන්ධය ගුරු කරුණුතරේ තබාගෙන තමයි තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කළේ. ඒ නිසා ශේෂ්ඨයි උත්තමයි කියලා සරුවත්යන් වහන්සේට කියන්නේ. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ අඤ්ඤා ස්කන්ධේ ඒ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සරුවඥන් වහන්සේගේ තරම් මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙකුගේ ප්‍රඥාවක් නැහැ. ඒ වගේම බුදු කෙනෙකුට සම කරනවා හැඩ වෙන කෙනෙකුට සරුවඥන් වහන්සේගේ ප්‍රඥාව සම කරන්න පුළුවන් කමක් නැහැ. සරුවඥන් වහන්සේගේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අනන්ත අපරිමාණ කාලයක් Taman වහන්සේ පාරමී සත්‍යය මුදුන්පත් කරගෙන ඉන කාලේ අතන ලද ධර්මයන් වල ශක්තිය එකසේම ඒ අතීත බුදුවරින් වහන්සේලා දෙසූ පරිද්දෙන්ම ඒ ධර්මයේ දේශනා කිරීමට ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සතරදී බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට සියතින් උපස්ථාන කරලා පාරමී ශක්තිය මුදුන්පත් කරන කාලය තුල තමන් වහන්සේ විෂය අසංකේය කල්පලක්ෂයක් තුළ පාරමී පුරන කාලය තුළ පන්ලක්ෂ 12000 27 නමක් සරුවත්යන් වහන්සේලාගෙන් ධර්මයේ අහලා ධර්මයේ සාකච්ඡා කරලා ධර්මයේ සම්මන්ත්‍රණය කරලා තමන් වහන්සේගේ සිතේ හටගත් පාරමී ශක්තිය තුළ මේ සුතමේ ඥාණයෙන් ලබාගත් වටිනා පුණ්‍ය ශක්තිය තියෙනවා. ඒක කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නෑ. සරුවත්යන් වහන්සේගේ සංකාණයෙහි චින්තාමය ප්‍රඥාව සිටීමේ ශක්තිය බුදු කෙනෙකුට හා වෙන කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ භාවනාමය ඥානය තමත් බුදු කෙනෙකුට සම කරනවා හැර අන් කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සරුවත්යන් වහන්සේගේ ප්‍රඥා ස්කන්ධය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ නිසායි සරුවත්නතා ඥානිය අවබෝධ කරගත්තේ. ඒ සරුවත්නතා ඥානිය අවබෝධ කරගන්නකොට ලොව සියලු දේ සත්‍වාකාරයෙන් දැනගත්ත උත්තමයන් වහන්සේ නිසා තමන් වහන්සේගේම උතුම් ප්‍රඥා ඡන්දය ගුරු කලුතරේ තබාගෙන කටයුතු කළ උත්තමයන් වහන්සේ නමක්. ඒ නිසා ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා කියනවා. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ ප්‍රඥාව දිහා නුවණින් බලනකොට ඒ සරුවත්යන් වහන්සේට තිබුණා ඉන්දිය පරෝපරියප්තේ ඥානෙ. ඒ ඉන්දිය පරෝපරියප්තේ ඥානෙන් සත්‍යයන්ගේ ඉන්දිය ධර්මයන් වල තියෙන ස්වභාවයේ මැනවින් දැනගෙන ඒ ඉන්දිය ධර්මයන් අනුකූලව ධර්ම දේශනා පවත්වනවා හිතට ගැළපෙන හැටියට. එතකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඉතාමත්ම ශ්‍රේෂ්ඨාකාරයෙන් සරුවත්යන් වහන්සේගේ පිහිටලා තියෙනවා. අන් කෙනෙකුගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ නෙමෙයි. සරුවත්යන් වහන්සේගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට පිහිටලා තියෙන නිසායි සරුවත්යන් වහන්සේට උතුම් ඉන්ද්‍රිය පරෝපරියක් ඥානින් සමන්නාගතයි කියලා කියන්නේ. අන්නේ ඉන්දිය පරෝපරියප්තේ ඥානයේ ගුරුතන්ත්‍රයේ සබාගෙන සමන් වහන්සේ කටයුතු කළා. ඒ වගේම සරුවත්යන් වහන්සේ ආශය අනුසේ ඥානයෙන් සමන්නාගතයි. ආශය ධර්මයන් අනුසේ ධර්මයන් නිසි හැටියට දැනගත්ත මුත්තමයන් වහන්සේ සත්‍ය సంతාන තුල තියෙන අදහස් දැක දැක ඒ අදහස් වලට ගැළපෙන ආකාරයෙන් සරුවත්යන් වහන්සේ ධම් දේශනා කළා. යම් කිසි ධර්ම දේශනා කරන වෙලාවේ පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට එක හා සමානව තේරුම් ගන්න පුළුවන් ධර්මයක් සරුවත්යන් වහන්සේ දේශනා කරන්නේ. හැම දිනාට මේ ධර්මය අවබෝධ වෙන ආකාරයෙන් තමයි දේශවන්නට ඒ ශ්‍රවණට සරුවත්යන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ඒ නිසා සියලු දෙනාටම ධර්ම අවබෝධ වීමේ වාසනා ශක්තිය තියෙන. අන්න ඒ වාසනා ශක්තිය තියෙන්නේ ඒ සත්‍යයන්ගේ ආශය අංශය නිසියාකාරව දැනගෙන, චරිත නිසියාකාරව දැනගෙන, හීනාදිමුත්තික ප්‍රනීතාදිමුත්තික වශයෙන් දැනගෙන, ඊළඟට අපරජක්ක මහරජක්ක වශයෙන් දැනගෙන, පික්කින්දිය මුතින්දිය වශයෙන් ඒ වගේම සවිඤ්ඤාපය, ද්විඤ්ඤාපය වශයෙන් භෞවිය සත්‍යයන් නිසි හැටියට දැනගෙන පුණ්‍යවන්තයන් භාග්‍ය සම්පත්‍ය සත්‍යයන් නිසි හැටියට දැනගෙන කටයුතු කළ උත්තමයන් වහන්සේ නමක් නිසා සංත සංකාණිය තුල තිබෙන අදහස් වලට අනුරූපව දාන් දේශනා කරලා ඒ සත්‍යයන් දුකෙන් අත මිදවීම පිණිස උත්සාහවත් ගරමින් කටයුතු කළ උත්තමයන් වහන්සේ නමක් අන්නේ උත්තම ගුණය තමන් වහන්සේට ආවේ ආශ්‍යා දුසේ ඥානයේ ශක්තිය බලෙන්. ඉන් ප්‍රඥාව ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ උතුම් ඥාන ශක්තිය තිබෙනවා යමක පාටිහාරය ඥානි. නොඑක ආකාර ප්‍රාතිහාරයන් දක්වලා සත්‍යයන් দমনයටපත් කළේ උත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේගේ උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රාතිහාරය එදා දඹදිව කලයේ තිබුණා. ඒ දඹදිව කලයේදී පෙරවත්තේ ප්‍රාතිහාර්ය ප්‍රාණ සත්‍යයන්ගේ දෘෂ්ටි බිඳන ඒ අයට ධර්මය අවබෝධ කරවන තමන්ගේ ශ්‍රාවකයන් බවට පත් කරලා ශිෂ්‍යයන් බවට පත් කරලා මේ සතමින් එතන වෙලා වෙන ලෝකෝත්තර නිවනින් සැනසඳ පුළුවන් ශක්තියක් සරුවත් යන වහන්සේට දෙමුණා විෂ ගෝරෙත් දැන් උඩුවෙල් දනව්‍ය අර විල් කාශ්‍යප, අදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන් দমনය කරන්න ගිය වෙලාවේ අර විෂ ගෝර නාගයෙක් හිටපු ගිනිහල්ගේ තමයි දුන්නේ. ඉතින් යන්න කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ ගිනිහල්ගේ ඉල්ලගත්තේ නවාතැන් ගන්න. නවාතැන් ගන්න ගිහිල්ලා ගිනිහල්ගේ අර කොළ ටික අතුරලා වාඩි වෙලා වැඩ ඉන්නකොටම නාගයක් තිබුණා කිසිම අවසරයක් නැතුව මගේ මේ ගෙට ආවේ කවුද කියලා විසඳුම් අරින්න පටන් ගත්තා. සරුවත්යන් වහන්සේත් විසඳුම් අරින්න පටන් ගත්තා. මේ විදිහට ඒකට කිපිච්ච නාගයා ගිනිදල්ව පිට කරන්න පටන් ගත්තා. සරුවත්යන් වහන්සේත් හේදෝ කතු සමාපත්තියට සමවැදිලා යමා මා ප්‍රාතිහාරයේ පාමින් ගිනිදල් පටන් විහිදවන්න පටන් ගත්තා. මේ ගිනිදල් ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් විහිදීගෙන මුළු ගිනි ජාලාවක් බවට පත් වුණා. එතකොට අර කුරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප හිතුව අනේ ලක්ෂණ සමිනයන් වහන්සේ ඉතුරු වෙදරන්නේ නැහැ නාගයාගේ විසඳුම් වලට විනාශයලා ඇති කියලා උදේ පාන්දර බලන් කලාගෙන හිටියා මොකද වෙලා තියෙන්නේ බලන්න. එතකොට සරුවත්යන් වහන්සේ අර විෂ ගෝර නාගයා දමණයටපත් කරලා තමන්ගේ පාත්‍රයට දාගෙන මෙන්න කාශ්‍යපේ බලන්න. අන්න ඒ වාගේ චිත්ත දමණයකින් විෂ ගෝර ඇති අයපවා දමණයට කරන්න පුළුවන් ශක්තිය මේ යමක ප්‍රාතිහාරයේ ඥානය තුලින් ඉද්ධි ප්‍රාතිහාරයේ ප්‍රාණ සත්‍යයන්ගේ සිත් දමණයටපත් කරලා දෘෂ්ටි බිඳලා උත්තමයන් වහන්සේ ඒ සෑම දිනාගේම සිත සාන්තිය දැනසිල්ල ඇති කරලා දුන්නා ගමා මහා ප්‍රත්‍යය ඥානෙ. ඒ වගේම මහා කරුණා සමාපatti ඥානෙ හැම අවස්ථාවකදීම ලෝකේ දිහා බලන ඒ සත්‍යයන්ගේ සිතසුව පිණිස ඒ සත්‍යයන්ට තියෙන අනුකම්පාව පිණිස ඒ සත්‍යයන් සසර දුකින් ඈතර කරවීම පිණිස ලෝකානුකම්පාවෙන් ලෝකේ දිහා බලන්නේ මහා කරුණා සමාපatti ඥානයි මේ මහා පර්ණා සමාපatti ඥාණයෙන් ලෝක දිහා බලනකොට සූවිසි කෝටි වාර අධිහත්වල සමාපatti ඥාණයෙන් බලනවා කියන්නේ. ඒ කියන්නේ සරුවත්යන් වහන්සේ මේ ලෝබලා වදාරන වෙලාවේ රූප සමාපatti හතරට සමවදිනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන හතරටම සමවදිනවා. අරූප සමාපatti හතරට සමවදිනවා. ආකාසානං ඡායතනෙ, විඤ්ඤාණං ඡායතනෙ, ආකින්චන් ඡායතනෙ මේව සංඥා නා සංඥා ආයතනය කියන්නේ මේ හතරට සමවදිනවා. එතකොට 8යි. ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියප්පේ ඥානයයි ආශය නුසේ ඥානයටයි සමවදිනවා. ඊළඟට මහා කරුණා සමාපatti ඥානයට සමවදිනවා. ඊළඟට නිරෝධ සමාපත්තියට සමවදිනවා. එතකොට ඥාන 12ක් තියෙනවා. උදේට ඥාන 12යි, හවසට ඥාන 12යි. 24යි. ඒකයි සූවිසි කෝටි වාර අධිහත්ඵල සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා මහා කරුණා සමාපatti ඥාණයෙන් බලනවා කියන්නේ ඒ නිසා. ඒ නිසා මෙවැනි ඥාන ශක්තියක් ඇති උත්තමයන් වහන්සේ තමයි ලෝක සත්‍යාවෙත මහා කරුණාවෙන් බලන්නේ. මේ මහා කරුණාවෙන් බලන්න පුළුවන්කම තියෙන්නේ සරුවත්යන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා මේ මහා කරුණා සමාපatti ඥාණයෙන් බලලා ලෝකයාගේ සිතසුව පිණිස ඒ සත්‍යයන් දමණයටපත් කරලා සව් කෙලෙසුන් නැසා අරිහත්ත්වයටපත් කළ උත්තමයන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය ප්‍රඥාව ඉතාමත්ම ශේෂ්ඨයි. ඒ වගේම සරුවත්නතා ඥානය සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සංකත අසංකත ධර්මයන් නිසියාකාරම අවබෝධ කරගත්ත උත්තරීතර ඥානය තමයි සම්බන්ධිත ඥානය. ඒ වගේම මේ ඥානයෙන් යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ලෝකේ ආවර්ජනා කරනවා නම් කිසියම් ආවරණයක් නැතුව අනාවරණ ඥානයෙන් නිසි දේ නිසි හැටියට පෙන්වනවා සරුවත්යන් වහන්සේ. මෙන්න මේ වාගේ උතුම් ප්‍රඥාවක් ඇති උත්තමයන් වහන්සේ ඒ උතුම් නුවණින් බලලයි ලෝකයේ ඉන්න සත්‍යයන්ගේ සිතසුව පිණිස කටයුතු කරමින් ඒ සත්‍යයන් দমনයටපත් කරලා සමන් වහන්සේගේම ප්‍රඥා ඡන්දය ගුරු කනුතුරේ තබාගෙන කටයුතු කර උත්තමයන් වහන්සේ නමක් නිසා උත්තරීතරයි. එතකොට සාරවත්ඥයන් වහන්සේගේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් කියන මෙන්න මේ සත්‍යය තුලින් තමයි සත්‍යයන් দমনයටපත් කරගන්න සමන් වහන්සේගේ උතුම් ඥානස්කන්ධය පිහිට වුණේ උපකාර වුණේ. ඊළඟට විමුක්ති ඛණ්ඩය විමුක්තිය වශයෙන් සරුවත්යන් වහන්සේගේ විමුක්තිය තරම් අන් කෙනෙකුගේ විමුක්තියක් සම කරන්න පුළුවන් කමක් නැහැ. සදංග විස්සම්බන සමුච්ඡේද පටිච්චසද්දි නිස්සරණ කියන ඒ පස් ආකාරයකින් ශ්‍රාවකින් වහන්සේලාත් විමුක්තිය ලබනවා. නමුත් සරුවත්යන් වහන්සේගේ විමුක්තියට තරම් දෙයක් ශ්‍රාවකින් වහන්සේට ලබන්න බෑ සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සරුවත්යන් වහන්සේ ලබාගත් විමුක්තිය එවැනිම සරුවත්යන් වහන්සේ නමකට හැර වෙන කෙනෙකුට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලෝකයේ ධාතුවේ සිටපු දෙවියන්, ධර්මයන්, මාරයන්, දෙවියන් අතර බුදුරජාණන් වහන්සේ තරම් විමුක්තියක් ලැබවු කෙනෙක් ලෝකයේ ඇත්තේ නැහැ. අන්නේ විමුක්තිය තුළින් සදංග නිස්සම්බන සමුච්ඡේද ප්‍රතිපස්සද්දි නිස්සරණ කියන මෙන්න මේ පස්සාකාර විමුක්තිය තුළින් සරුවත්යන් වහන්සේ ඉකානත්ම ශේෂ්ඨයි. අන්නේ ශේෂ්ඨ ගුණයෙන් යුක්ත විමුක්ති ස්කන්ධය තමන් වහන්සේගේ ගුරුවරයා ඇතුළේ සලකමින් කටයුතු කළා. ඒකයි ශේෂ්ඨයි උත්තමයි කියලා කියන්නේ. එතකොට සරුවත්යන් වහන්සේගේ ඥාන දර්ශනස්කන්ධය. විමුක්ති ඥාන දර්ශනස්කන්ධය. ඊතාවත්ම ශේෂ්ඨයි. විමුක්ති ඥාන දර්ශනස්කන්ධය කියන්නේ ඒ ඥාන ශක්තිය ලබනකොට ඒ සිව් නැන නුවණින් ඒ ඥාන ශක්තිය ලබනකොට ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල හතර. සාරවත්යන් වහන්සේ කවර ලැබුවා? ඒ උකාර ලබනකොට තමන් වහන්සේගේ සංකාණයේහි ඒ ප්‍රතිවික්ෂා ඥාන 19ක් පහළ වෙනවා. අනික් අයටත් ඒ 19 අරියත්ය ලබනකොට ලැබෙනවා. නමුත් සරුවක්යන් වහන්සේගේ ඒ ප්‍රතිවික්ෂා ඥානවලට සම කරන්න පුළුවන් කමක් නැහැ. සරුවක්යන් වහන්සේ ලබන ඒ ප්‍රතිවික්ෂා ඥාන ධාමත්ම ශේෂ්ඨයි. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානිය ලබනකොට සෝවාන් මාර්ගඥානිය ලැබුවා ඵල ඥානිය ලැබුවා සෝවාන් මාර්ගඥානින් නිවන් අරමුණු වුණා සෝවාන් මාර්ගඥානින් මිස්සර කෙලෙස් යටපත් වුණා ප්‍රහීන කළා සෝවාන් මාර්ගඥානින් ඉතුරුව කෙලෙස් මිස්සර කෙලෙස් ඉතුරුව තියෙනවා සෝවාන් මාර්ගඥානින් මිස්සර කෙලෙස් නැසුවා ඉතුරුව මෙච්චර තියෙනවා කියලා අස්නාකාරයෙන් දැනගන්න මාර්ග ඥානෙ ලැබුවා, ඵල ඥානෙ ලැබුවා, සෝවාන් මාර්ග ඥානෙන් නිවන් අවබෝධ වුණා. සෝවාන් මාර්ග ඥානෙන් මිත්‍තර කෙලෙස් ප්‍රහීනකනම් සෝවාන් මාර්ග ඥානෙන් මිත්‍තර කෙලෙස් තව ඉදිරිය ඉදිරියට තියෙනවා. කියලා පස්වාකාරයකින් දැනගන්න. එතකොට මේ සකල්දාගාමි මාර්ගයෙන් ලබන කොටත් ඒ වගේම පස්වාකාරයකින් දැනගන්න. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි මාර්ගඥානෙ ලැබුවා ඵල ඥානෙ ලැබුවා සකදාගාමි මාර්ගඥානෙ තුලින් නිවන් අරමුණු නම් සකදාගාමි මාර්ගඥානෙ මේ ලෙස ඕලාරික කෙලෙස් යටපත් වුණා මෙච්චර කෙලෙස් ඉතුරුවදී කියලා නෝනින් දැනගන්න. එතකොට 10යි. ඊළඟට අනාගාමි මාර්ගඥානෙ ලබනකොට අනාගාමි මාර්ගඥානෙ ලැබුවා ඵල ඥානෙ ලැබුවා අනාගාමිත්වයෙන් නිවන් අරමුණු නම් අනාගාමිත්වයෙන් මෙච්චර කෙලෙස් යටපත් වුණා මෙච්චර කෙලෙස් ඉතුරුව තියෙනවා කියලා අනාගාමිත්වය ලබනකොට දැනගන්න. අරිහත් මාර්ගඥානය ලබනකොට අරිහත් මාර්ගඥානය ලැබුවා ඵල ඥානය ලැබුවා අරිහත්යෙන් නිවන් අරමුණ වුණා ඉතුරු කෙලෙස් නැහැ. එතන හතරයි තියෙන්නේ. ඒ නිසා 19යි. ඒකල සෝවාන් මාර්ගඥානයේට 5යි සකදාගාමි මාර්ගඥානෙට 5යි අනාගාමි මාර්ගඥානෙට 5යි අරිහත්ත්වයට 4යි. ඉතුරු කෙලෙස් නැති නිසා. මෙන්න මේ ධනමයක තමයි කියන්නේ ප්‍රතිවික්ෂා ඥාන ධනමය කිය. මෙන්න මේ ප්‍රතිවික්ෂා ඥාන 19 සරුවච්චන් වහන්සේ පුදුමාකාරයෙන් අවබෝධ කරගත්තා වෙන කෙනෙක් ලබන ආකාරයකට නෙමෙයි. ශ්‍රාවකෙන් ලබන සත්‍යේක්ෂා ඥානවල ශක්තියට වැඩිය අනන්ත අපරිමාණ ගුණස්කන්ධයෙන් යුක්ත බුදු කෙනෙකුටම සමකරන්න පුළුවන් ඥාන ශක්තියක් සරුවත්යන් වහන්සේ මේ ප්‍රතිවික්ෂා ඥානයේ තුලින් ලැබුවා. මෙන්න මේ ඥාන්තික ලබාගෙන තමයි තමන් වහන්සේ අනුත්තර ගුණයෙන් යුක්ත වුනේ. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණස්කන්ධ පහෙන් යුක්ත වුණ නිසායි පුරිස ධම්මසාරති කියලා කියන්නේ. අනුත්තර ගුණයෙන් යුක්ත නිසායි සත්‍යයන් দমনයටපත් කරගන්න ලැබුණේ. එහෙම නැත්නම් দমনයටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළමු කොට තමන් වහන්සේගේ సంతාණය দমনයටපත් කරගත්තේ ඔය සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනය. මේ උත්තර භාවයටපත් කරගෙන තමයි ඊළඟට ඒ ශක්තිය තුලින් සත්‍යයන් দমনයටපත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ශක්තිය විතරක් නෙමෙයි. කාන් වහන්සේගේ රූපකාය සම්පත්තිය ඊ타මත්ම ශේෂ්ඨයි. කෙනෙක් දකිනකොට සරුවත්යන් වහන්සේ කෙරෙහි පැහැදීමක් වෙනවා. ඕනම කෙනෙක් සෞද්‍ර කෙනෙක් වුණත් සරුවත්යන් වහන්සේ සමීපයට එනකොට ඒ දේහ සම්පත්තිය දැකලා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ අසුරක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් යුක්ත සංකඩක්මින් බවලන සරුවත්යන් වහන්සේ සමීපයේට එන දකින සෑම දිනාගේම සිත පහළ සිත භාණ්ඩනකොට ඒ පැහැදීම තුලින්ම දමණයටපත් වෙනවා. අර රූපක්ෂය දැකලම දමණයටපත් වෙනවා. ඒක සරුවත්යන් වහන්සේගේ තියෙන ස්වභාවයක්. එතකොට ඒ වාගේ দমনයටපත් කරනම් සත්‍යයන් යහපතට හරවාගෙන නිවනට පමුණුවා. අන්න ඒ වාගේ ස්වභාවයක් සරුවත්යන් වහන්සේට තියෙනවා. එතකොට සරුවත්යන් වහන්සේ ඒ සත්‍යයන් দমনය කරද්දී සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් සත්‍යයන්ගේ සංකාන দমনයටපත් කළා. කායානුපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් සත්වයන්ගේ සිත දමණයටපත් කරනවා. ඒ වගේම සතර ඉද්ධිපාද ධර්මයන්ගෙන් සත්වයන්ගේ సంతාන දමණයටපත් කළා. ඡන්ද ඉද්ධිපාදයේ, විරිය ඉද්ධිපාදයේ, චිත්ත ඉද්ධිපාදයේ, විමංශ ඉද්ධිපාදයේ කියන මේ ඉද්ධිපාද ධර්මයන් සත්‍යයන්ගේ సంతාන තුළට අවබෝධ කරවන ඒ සත්‍යයන් দমনයටපත් කරනවා. එතකොට සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් සත්‍යයන් দমনයටපත් කළා. මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සෑම මොහොතක් පාසාම සරුවත්යන් වහන්සේගේ సంతානයේ තිබුණා. ඒ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය යොදාගෙන ඒ සත්‍යයන්ගේ සිත দমনයටපත් කළා. দমনයටපත් කරන ඒ අය සුඛිත මුද්ද භාවයටපත් කළා. ඒ වගේම සරුවත්යන් වහන්සේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බල ධර්මයන් වශයෙන් තියෙන ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. මෙන්න මේ බල ධර්ම පහෙන් සත්‍යයන්ගේ సంతාන තුල තියෙන කෙලෙස් බලය විඳලා මේ බලය ඉස්මතු කරගෙන සත්‍ය සංකාන තුල උපදවලා ඒ සත්‍යයන්ගේ චිත දමණයටපත් කරන ඒ සත්‍යයන් සසනෙන් ඈතර කෙරෙව්වා. ඒ ඈතර කරවපු නිසා ශ්‍රේෂ්ඨ උත්තම යන් වහන්සේ චිත්ත දමණයෙන් අර සත්‍යයන් දමණයටපත් කරපු ආකාරය. ඊළඟට සරුවත්යන් වහන්සේ ඉන්දිය ධර්මයන්ගෙන් සත්‍යයන් දමණයටපත් කළා. ඉන්දිය ධර්මයන් කියන්නේ සත්‍යයන්ගේ సంతාන තුල සද්ධා ඉන්දිය, විරිය ඉන්දිය, සති ඉන්දිය, සමාධි ඉන්දිය, ප්‍රඥා ඉන්දිය මේ ඉන්ද්‍රිය ධර්මයන් සත්‍යංගයේ සංකාන තුලට එක්කාසු කරවලා අවබෝධ කරවලා සත්‍යයන් දමණයටපත් කළා. ඒ වගේම සරුවත්යන් වහන්සේ සත්‍ය බොජ්ජංග ධර්මයන් ඒ සත්‍ය සංකාන තුලට අවබෝධ කරවලා ඒ සත්‍යයන්ගේ සිත දමණයටපත් කළා. සති සම්බොජ්ජංගයෙන් ධම්මවිචේ බොජ්ජංගයෙන් විරිය බොජ්ජංගයෙන් පීති බොජ්ජංගයෙන්, පස්සබ්දි බොජ්ජංගයෙන්, සමාධි බොජ්ජංගයෙන්, උපේක්ෂා බොජ්ජංගයෙන් කියන මේ බොජ්ජංග ධර්මයන්ගෙන් සත්ව සංකාන ගමනයටපත් කරලා ඒ සත්‍යයන් ගමනයටපත් කරමින් නිවනට පැමිණ පමිණෙව්වා. ඒ වගේම සරුවත්යන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්ව සංකාන තුළට එකතු කරවලා අවබෝධ කරවලා මේ නිවන් මාර්ගය පැහැදිලි කෙරෙවුවා. නිවන් මාර්ගයේ නිසියාකාරව යොමු කරලා සත්‍යයන් දමණයටපත් කරලා නිවනටපත් කළා. මෙන්න මේ විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තමන් වහන්සේ වැඩූ ආකාරයෙන්ම කිසියම් ගුරු බුද්ධියක් නැතුව ඒ ආකාරයටම සත්‍යයන්ගේ సంతාන තුලටත් අවබෝධ කර ගැනීමේ වාසනා ශක්තිය සරුවත්යන් වහන්සේලාට තියෙනවා. දැන් ලෝකේ ජීවත් වෙන අනිත් ශාස්ත්‍රඥ වහන්සේලා දෙයක් කියලා හිතපු අය දිහා බලනකොට ඒ අය ගුරු බුස්තියක් තියාගෙන තමයි කටයුතු කරන්නේ. සරුවත්යන් වහන්සේ කවදා ගුරු බුස්තියක් තිබෙන්නේ නැහැ. තමන් වහන්සේ යම්තාක් ධර්මයක් ලෝකේ අවබෝධ කරගත්තා නම් සියල්ල දක්නා ආකාරයෙන් ඒ ආකාරයෙන්ම සත්‍යයන්වත් ගෙන හැර දැක්වුවා. කිසිම ධර්මයක් හැංගුවේ නැහැ. ඒ හැටියටම ලෝකයාටත් අවබෝධ කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේ යම් කිසි ආකාරයකින් යම් දෙයක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන ආකාරයෙන්ම ක්‍රියාවටත් නංවන. ක්‍රියා කරපු ආකාරයක් යම් ආකාරයෙන් වෙත්නම් ඒ ක්‍රියා කරපු ආකාරයත් නිසි ආකාරවම දේශනා කරයි. මේ ස්වභාවයක් සරුවත්යන් වහන්සේගේ సంతානයේ තියෙනවා. ඒ නිසා කවදාවත් හැංගෙන ස්වභාවයක් සරුවත්යන් වහන්සේලාගේ සංකාණය තුල නැහැ. ඒ නිසා দমনයටපත් කරන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒ නිසා මෙවැනි උත්තරීතර ගුණයකින් සමන්නාගතයි සරුවත්යන් වහන්සේ. ඒකයි සත්‍යයන් দমনයටපත් කරන්න පුළුවන් උනේ. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් නිසියා කාලව තමන්ගේ సంతානිය තුල දිනු කරනවා නම් මේ දිනු වෙන සෑම සිතකම ධමණයටපත් වීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒක නිසියාකාරව ආબોධ කරගත්ත නිසා ශ්‍රේෂ්ඨ උත්තමත්වයටපත් වුණා. සරුවත්යන් වහන්සේගේ సంతානිය. ඒකෙන් සත්‍යයන් ධමණයටපත් කළා. ඒ වගේම සරුවත්යන් වහන්සේ විසරද ඥාන හතරකින් සමන්නාගතයි. බුද්ධත්වයේ විසරදත්වය, ආසවක්ඛේ ඥානීය විසරදත්වය, නෛර්යානික ධර්මයේ විසරදත්වය, අන්තරායක ධර්මවල විසරදත්වය. ඒ කියන්නේ ඒ ධර්මයන් එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියපු දේ ඒ කියපු හැටියටම ඒ නිසයාකාරවම පවතිනවා. දැන් මේ බුද්ධත්වයේ ලබාගත් එක ඕක නෙමේ බුද්ධත්වයේ මේකයි කියලා ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. ආසවක්ඛේ ඥානෙ ලබාගත්තන් පස්සේ ආශ්‍රව ධර්මයන් ශේකලේ කරපු ආකාරය දක්වනකොට ඕක නෙමේ ආසවක්ඛේ මේකයි ආශ්‍රවක්ඛේ කියලා ලෝකේ කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම නෛර්යානිකත්වය ශාසනයේ තියෙන ඕක නෙවෙයි නෛර්යානිකත්වයේ මේකයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අන්තනායක ධර්මයක් ඒවයි. කර්මාන්තර, විපාකාන්තර, ක්ලේශාන්තර, උපවාදාන්තර, ආනාවීති ක්‍රමනාන්තර. මෙන්න මේ අන්තරා පහ මේක මෙහෙම නෙවෙයි මේක මෙහෙමයි කියලා ලෝකේ කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා සරුවත්යන් වහන්සේ ඒ ඥාන හතරෙන් විසරදත්වයටපත් වුණා. උද්ගත්තේ විශාලත්වය, ආසවත්තේ ඥානීය විශාරදත්වය, ණය ධානික ධර්මයේ විශාරදත්වය, අන්තරායක ධර්ම වල විශාරදත්වය. මෙන්න මේ විශාරද ඥානයන්ගෙන් සමන්නාගත උත්තමයන් වහන්සේ ශේෂ්ඨයි උත්තමයි ඒ උත්තම ගුණයෙන් තමයි ශක්තියන් දමණයටපත් කරන්නේ මෙන්න මේ වාගේ උතුම් ගුණ වලින් සරුවත්යන් වහන්සේලා සමන්නාගත වෙනවා ඒ සඬවඥයන් වහන්සේලා ඒ සමන්නාගත වෙන නිසායි ලෝකයේ සත්‍යයන් দমনයටපත් කරන්න පුළුවන්කම තිබුණේ. ඉතින් ලෝකයේ හිටියා නොඑක ආකාර අදහස් ඇති අය. මිනිසයන් අතර හිටියා, දෙවියන් අතර හිටියා, ලක්ෂ්මයන් අතර හිටියා, මාරයන් අතර හිටියා. ඒ සෑම සත්ත්ව කොටාසියක් අතරම නොඑක් විදිහේ අදහස් ඇති මේ පිටියේ මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති අය සිටියා. මේ සෑම දිනාගේම සංකාන වලට බුදුන් වහන්සේ සමීපයට ආපු කෙනෙක් ඉන්නා නම් ඒ සෑම දිනාගේම සංකාන තුළ සිද්ධ දෘෂ්ටි බින්දා. බින්දලා ඒ යථාර්ථය අවබෝධ කරවලා තමන් වහන්සේගේම ශිෂ්‍යයන් බවට පත් කරගත්තා ශ්‍රාවකයන් බවට පත් කරගත්තා අන්න ඒ ස්වභාවයක් සරුවත්යන් වහන්සේට තියෙනවා. ඒ වගේම ත්‍රිසංගත සතුන් බව ගමණයටපත් කරපු ආකාරය ඊටාම ශේෂ්ඨයි. නාලාගිරිය යටාවැනි ඒ ත්‍රිසං සත්තු බව ගමණයටපත් කරන්න පුළුවන් ශක්තිය තිබුණා. අඟුලිමාල ගමනේ ඒ වගේම සත්‍යක වැනි අය මේ විසිද්ධ අදහස් ඇතුව වාදයෙන් අගතන්පත් භාවයට පත්widetilde අයින් සත්‍යක මේ සත්‍යකත් එක්ක වාද කරන්න කිසිම කෙනෙකුට බෑ කියනවනේ. මේ බුදුරජාණන් වහන්සේ සමගත් වාදයට ආවේ බුදුරජාණන් වහන්සේ පෙලා ඒ වාදයෙන් පරාද කරන්න ඕනේ කියන අදහස. නමුත් සරුවත්යන් වහන්සේගේ උපක්‍රමශීලී ස්වභාවය නිසා සත්‍යක ඇසු මේ ප්‍රශ්න වලින්ම සත්‍යක දමණයටපත් කළා. සමයටපත් කරලා වෙව්ලලා දාඩිය වැටිලා බියටපත් වෙච්ච අය බවටපත් වුණා වගේ ස්වභාවයකටපත් කළා. අන්න ඒ වාගේ සරුවඥන් වහන්සේ ඒ தත්ත්වයටපත් කරන්න ඕනේ කියලා වාදෙට ආවේ. නමුත් Tamandai ඒක සිදු වුණේ. අන්න ඒ වාගේ ස්වභාවයක් සරුවඥන් වහන්සේගේ ළඟ තිබෙනවා. ඉතින් අන්න ඒ නිසා ලෝකයේ দমনය කරන්න පුළුවන් සෑම සත්‍යයක්ම দমনයටපත් කළේ. එතකොට මේ ඒ අය দমনයටපත් කරන අතර මිනිසයන් තමයි দমনයටපත් කරන්න අමාරුම අය. දෙවියන් දීසි, ධක්මයන් දීසි, ත්‍රිසංගත සතුන් දීසි. ඒ අයගේ দমনයට දීසි වෙන්නේ ඒ අයගේ කපටකමක්, වංචාවක්, හොරකමක් ඒ සිත්වල නැහැ. එය ප්‍රසිද්ධියේම ප්‍රකටවම සමතනදීම එක හා සමාන පවතිනවා. දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, නාගයන්ගේ, සුපන්නයන්ගේ, ත්‍රිසංගත සත්තුන්ගේ ඒ ස්වභාවයේ කවදත් එකයි. ආය කපටිකමින් හංගන්න, වංචාකරන්න කියන ස්වභාවයක් නැහැ. මිනිස්යන් අතරකම ඒක තියෙන්නේ. මිනිස්සු එක වෙලාවට එකක් කියන එක වෙලාවට එකක් කියන. එක තැනකදී එකක් කියන එක තැනකදී එකක් කියන. ඒ නිසා මිනිස්යා කපටි කෛරාටික ස්වභාවයෙන් යුක්තයි. අන්නේ කපටි කෛරාටික ස්වභාවයෙන් යුක්ත අයපවා සාධුවත්යන් වහන්සේ නිසි හැටියට দমনයටපත් කළා. দমনයටපත් කරලා Tamange ශිෂ්‍යයන් බවට පත් කරගත්තා ශ්‍රාවකයන් බවට පත් කරගත්තා. මෙන්න මේ වාගේ උතුම් দমনයට තමයි සරුවත්යන් වහන්සේ සාවත්ම ශේෂ්ඨාකාරයෙන් සත්‍යයන්ගේ අවසාන দমনය තමයි ලෞතර ජනසිල්ලෙන් නිවන් අවබෝධ කර ගැනීම. අන්නේ ලෞතුරා සැනසෙල්ලෙන් සත්ව සත්‍යයා සංසාර ගමනේ අත මුදවලා චිත්ත දමණයට පත් කරලා ධර්මය අවබෝධ කරවලා ඒ සත්‍ය සතරින් ගලවන්න පුළුවන් වාසනා ගුණය සරුවත්යන් වහන්සේලාට තිබෙනවා. අන්නේ සරුවත්යන් වහන්සේලාගේ උතුම් ගුණය සිහිපත් කරලයි අපි මේ වාගේ උතුම් ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිවෙත්ම අනුගමනය කරලා හැකි තාක් අපේ සිත දමණයටපත් කරගන්න අපි උත්සාහ දරන්නේ. ඒ නිසා මේ වාගේ උතුම් ධර්මයන් තුළින් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච උත්තරමයන් වහන්සේලාගේ තියෙන වටිනාකම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒකට සරුවත්යන් වහන්සේ නමක් කියලා කියන්නේ සසර පාළමේ පුරාගෙනාපු උත්තරමයන් වහන්සේලා. බුද්ධත්වයේ පතාගෙන රස පාරමිතා ධර්මයන් නිසියාකාරව සම්පූර්ණ කරමින් ප්‍රඥාව අධික නම් සාරාංශකයේ කල්පලක්ෂයක් තුල චිත්ත දමනයේ සඳහා ධර්මාන් ධර්ම ප්‍රතිපatti පුරනවා. සද්ධා අධික බෝසතාණන් වහන්සේලා නම් අකාසංකයේ කල්පලක්ෂයක් දක්වා චිත්ත දමනයේ සඳහා කාර්මී ශක්තිය පූර්ණේ කරනවා. විරිය අධික බෝසතාණන් වහන්සේලා නම් සලසා සංකේය කල්පලක්ෂයක් තුල පාරමී ශක්තිය මුදුන්පත් වෙමින් චිත්ත දමනයේ සඳහා උත්සාහවත් වෙනවා. අන්න නිසා උත්සාහවත් කළ ආකාරයේ අනුව නුවණින් බලනකොට පෙර අනන්ත අපරිමාණ කාලයක් තමන්ගේ චිත්ත දමනය සඳහා උත්සාහවත් වෙමින් පාරමී සත්‍යය සම්පූර්ණ කරලා තමයි එදා බුද්ධ ගයා සුද්ධ භූමියට සමීප වෙනකොට සියලුම බුදුවරින් වහන්සේලාට ඒ චිත්ත දමනය කරලා සසලින් එතරව ලබන ලෝකෝත්තර නිවනට පත්ීමේ වාසනා සත්‍යයේ බුද්ධත්වයේ තුලින් අවබෝධ කරලා තමන් වහන්සේගේ සිත පළමුවෙන්ම দমনයටපත් කරගන්නවා. අන්නේ පළමුවෙන් দমনයටපත් කරලා ආදර්ශයක් ඇතුවයි ඊළඟට සරුවත්යන් වහන්සේ අනිත් අයගේ సంతාන තුල තිබෙන මේ දිස්ති බිඳලා සතරින් ඈතර වීම පිණිස ධර්ම අවවාදන් ශාසනාවන් සිහි කරන්නේ. අන්නේ ඒකයි තේස්ත්වයටපත් වෙන්නේ. තමන් කරන අධ්‍යක්ීම ලබනයි අනිත් කෙනෙකුට කියලා දෙන්නේ. එතකොට තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇතුවයි සරුවත්ඥන් වහන්සේලා ලෝකේ පහළ වෙන ඒ සත්‍යයන්ගේ සසර ගමන කෙටි කරලා සසර ගමනින් එතර කරවලා චිත්ත දමනය ඇති කරලා ඒ සුවසෙත සාන්තිය සිත සාන්තිය ඇති කරලා දෙන්නේ සරුවත්යන් වහන්සේලාගේ තියෙන ස්වභාව ලක්ෂණය තුලින්. නිසා මෙවැනි උත්තරයන් වහන්සේලා ශාසනයක අපි මේ ಗುಣධම් පුරනවා කියලා කරන්නේ අපේ චිත්ත දමනය සඳහායි. අපේ චිත්ත දමනය කරගෙන අපි සමීපයේ ඉන්න අයටත් ඒ චිත්ත දමනය ඇති කරවා ගැනීම සඳහා උත්සාහවත් වෙමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගන්න. ඒ නිසා බලනකොට තමන් නිවැරදි වෙලා, නිර්වල් වෙලා, පිරිසිදු වෙලා ඒ තමන්ගේ සිත සකස් කරගෙන තමන් ඇසුරු කරන සම්මදනාටත් ඒ චිත්ත දමනය සඳහා උපකාර වෙමින් පාණවී සත්‍යයක් මුදුන්පත් කර ගන්න අපට ලැබෙනවා කියන වාසනා ගුණයේ ඉස්මතු කරගෙන අපි කුසල සත්‍යයෙන් මුදුන්පත් කරගනිමු. ඉතින් ඒ වාසනා සත්‍යය ඉස්මතු කර ගැනීමෙන් අදත් මේ නිමිතිරි උදෑසන පටන් මේ මොහොත දක්වා තමන්ගේ චිත කය වචනේ සුන්දර හසුරවාගෙන ආංශ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් සමත විපස්සනා ආදී වශයෙන් සිදු කරගත් මේ උදාාරතර පුණ්‍ය සත්‍යයේ පුණ්‍යානුභව බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනාදී ආපස්මක සුපතිමඟ නිවන් මඟ පහදා දෙන කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාටත් වැඩිහිටි මව්පිය ආදීන්ටත් සහෝදර සහෝදරී පිරිසටත් නැඬ පිරිසටත් හිතවත් පිරිසටත් මේ වාගේ උතුම් පින්කම් කිරීමේදී අතහිත දේ කටයුතු කරන සෑදෙනාටත් මේ උතුම් සැලය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා ආයුරෝග්‍ය සම්පත් පිණිසම උපකාර වේවා සමස්ත ලෝකවාසී සීල සත්‍යයන්වත් මේ කුසල අත්පත්ති සීල සත්‍යයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන්මඟ ගමන් කරත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සෝමාපත් කරගනිත්වා කියලා අපි මෛත්‍රී සිතින් ආශිංසනය කරන අතර තම තමන්ටත් මේ ලබාගත් වටිනා බුද්ධෝත්පාද කාලයේ තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් යෝනිසෝ මනසකාරයේ තුලින් කල්යාණ මිත්‍ර සම්පත්තියේ තුලින් ලබන සාසනික මෙය ඉෂ්ට කර ගනිමින් චිත්ත දමණයට පත් කරමින් සෞඛලෙසුන් නසා අරිහත්ත්වයට පත් වීම පිණිස උපකාර වෙන උතුම් කුසල් අනුමුණක් බවට පත් වේවා කියන පිළිසින් සංකල්පනා සිටේ දරාගෙන දැනට කරගත් උදාහරණ දුන්නි ශක්තිය ආනුභාවයෙන් රත්නත්‍රයේ පිහිටෙන් දෙවියන් රැකවරණේ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංගා සින්වාද බලෙන් සම්දනාට සිතක් කාන්තියක් දැනසිල්ලක් ඇතුව සුවසේම පාරමී ගුණ දිනු කරගන්න වාසනා ශක්තිය දීර්ඝාස නිරෝග සම්පත්තිය ලැබී සමාධි ඥාන භාවනා ඥාන විදර්ශනා ඥාන මාර්ග ඥාන පිළිවෙලින් ළමන ලෝකෝත්තර නිවිලින් දැනෙන්න මේ කුසලයක් එකතේම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිතේ දරාගෙන දැන් අද්විරින් දේශනා පවත්වන දෙවියන් සහිත ලෝකයක් පින් අනුමෝදන් කරන තුරුණුවන් සමා කර ගන්නවා